පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යං භික්ඛවේ සත්තාරා කරණීයං ශාවකානං හිතේසිනා අනුකම්පකේන අනුකම්පං උපාදාය තං වෝ කතං මයා ඒතානි භික්ඛවේ රුක්ඛ මූලානි ඒතානි ශුඤ්ඤාගාරානි ඥායිත භික්ඛවේ මා පමාදත්ත මා පච්චා විප්පටිසාරිනෝ අනුවත්තත්තං අයං වූ අමහාකං අනුශාසනී මෙය මහා කාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේ සූත්‍ර බොහෝ ගණනකදී අනේක වාරයක් දේශනය කරන ලද ධර්ම පාඨයකි. එහි තේරුම මෙසේය. මහණෙනි ශ්‍රාවකයන්ට හිතේශී වූ ශ්‍රාවකයන්ට අනුකම්පා කරන්නා වූ ශාස්ත්‍රූවරයෙකු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පාව පිණිස යමක් කළ යුතුයද නිවන හා නිවන් මඟ දැක්වීම වශයෙන් මා විසින් එය තොපට කරන ලද්දේය. මහණෙනි මේ වෘක්ෂ මූලයෝ ඇතහ. මේ ශුන්‍යාගාරයෝ ඇතහ. ඒ වාට වී භාවනා කරව. පමා නොවව්. එය නොකර හැර අන්තිම කාලයේදී පසුතැවෙන්නෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනයයි. පින්වත්නි මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ විසින් සිය ගණනක් සූත්‍රවලදී මෙසේ නැවත නැවතත් භාවනා කිරීමට අනුශාසනා කර තිබෙන්නේ නිවන් දැකීම සඳහා එය කලයුතු දෙයක්ම වන බැවිනි. භාවනාවෙන් තොරව නිවන් දැකිය නොහෙන බැවිනි. ජාති ආදී දුක්ඛයන්ගෙන් පීඩිතව සසර සැරිසරන සත්වයන්ට සසර දුකින් මිදී නිවන් දැකීමට ඉඩක් ලැබෙන්නේද බුදු සස්න පවත්නා කාලයකදීමය බුදු සස්න වනාහි කල්ප කෝටි ගණනකෙනෙකුදු ලැබිය නොහෙන දුලබ දෙයකි පින්වත්නි දැන් ඔබ ඒ දුලබ බුදුසසුන හා වටිනා මිනිස්සත් බව ලබා සිටින්නහුය. බොහෝ මිලමුදල් සපයාගෙන දිව විමාන බඳු සෝබන මන්දිරයන් තනාගෙන ඒ වාට වී මියුරු බොජුන් ආදීන් ඉන්ද්‍රයන් පිනවීම උතුම් මිනිසත් බවින් ගන්නට ඇති ඵලය නොවේ. බුද්ධෝත්පාද කාලයේදී ලබා තිබෙන මේ උතුම් මිනිසත් බවින් ගන්නට ඇති උසස් ඵලය නම් හැකිතාක් දුර නිවන් මඟ ඉදිරියට ගමන් කිරීමය. එබැවින් මහා කාරුණිකයන් වහන්සේගේ අනුශාසනයට ගරු කරන සසර දුකින් මිදෙනු කැමැති බුදු සසුනෙන් හා මිනිසත් බවින් ගත හැකි උසස් ප්‍රයෝජනය ගනු කැමැති නුවණැත්තෝ තමන්ගේ සම්පූර්ණ ජීවිත කාලයම નિસર වූ පස්කම් සෝය විඳීමටම ගෙවා නොදමා තම ජීවිත කාලයෙන් එක් කොටසකදීවත් භාවනාවෙහි යෙදීම වශයෙන් නිවන් මගෙහි ඉදිරියට ගමන් කෙරෙත්වා භාවනා අතුරෙන් සතිපට්ඨාන භාවනාව නිවන දක්වා වැටී ඇති ඒකායන මාර්ගයයි. නිවනට කෙලින්ම පැමිණෙන මගයි. ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්ඛමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය යායස්ස අධිකමාය නිබ්බාන සච්චි කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා යනාදීන් තථාගතයන් වහන්සේ විසින් නොඑක් තැන්වල වර්ණනා කර ඇති භාවනාවය මේ සතිපට්ඨාන භාවනාවෙන් ඇතමෙකුට සතියකින්ද ඇතමෙකුට දෙසතියකින්ද ඇතමෙකුට තෙමසකින්ද ඇතමෙකුට 4 මාසකින්ද ඇතමෙකුට 5 මාසකින්ද ඇතමෙකුට 6 මාසකින්ද ඇතමෙකුට 7 මාසකින්ද ඇතමෙකුට වසරකින්ද ඇතමෙකුට දවසකින්ද ඇතමෙකුට තෙවසකින්ද ඇතමෙකුට සිව්වසකින්ද ඇතමෙකුට පස් වසකින්ද ඇතමෙකුට සවසකින්ද ඇතමෙකුට සත් වසකින්ද රහත් බවට හෝ අනාගාමි බවට හෝ පැමිණිය හැකි බව මහා සතිපට්ඨාන සූත්‍රයේහි වදාරා ඇත්තේය මෙකල භාවනා කොට මගඵල නොලැබිය හැකිය යයි ඇතමුන් කියතත් සතිපට්ඨාන සූත්‍රයේහි නම් සතිපට්ඨාන භාවනාවේ ඵලය නොලැබෙන කාල ભેදයක් වදාරා නැත. යම් කිසි හේතු සමායෝගයකින් යම් ඵලයක් වේ නම් ඒ හේතු සමායෝගය සිදු වහොත් කවදා වුවත් ඒ ඵලය සිදුවන්නේය. කාලය යනු පරමාර්ථ වශයෙන් ඇතියක් නොව ප්‍රඥප්ති මාත්‍රයකි. එය හිස් දෙයකි. එහි යම් කිසිවකට බාධා පැමිණවීමේ ශක්තියක් නැත. එබැවින් කවර කලෙක වුවද මගඵල ලැබෙන හැටියට භාවනා කළහොත් එය ලැබෙන බව පිළිගත යුතුය. මේ කල භාවනා කිරීමෙන් රහත් නොවිය හැකියයි කීම තථාගතයන් වහන්සේගේ ධර්මය කලකට අවලංගු කිරීම වශයෙන් ධර්මයට පහර දීමකි. මෙකල රහත් නොවිය හැකියයි සිතා රහත් වීම ගැන බලාපොරොත්තුව හැර භාවනාවෙහි නොයදී නොවිසිය යුතුය. මේ සතිපට්ඨාන භාවනාව සෑහෙන කලක් ක්‍රමානුකූලව මගඵල ලැබෙන හැටියට කරගෙන ගියහොත් හේතු සම්පත් ඇතියක් වේ නම් ඔබ මේ જાතියේදී රහත් බවට පැමිණෙන්නේය. මේ જાතියේ රහත් බවට නොපැමිණිය හැකිවත් ඔබගේ උත්සාහය නිෂ්ඵල නොවන්නේය. ඒ උත්සාහය ඔබට දෙවන જાතියේ රහත් වීමේ පාරමිතාව වන්නේය. දෙවන જાතියේදී කරන උත්සාහයෙන්ද ඔබ රහත් නොව හොත් ඔබගේ ඒ දෙජාතියේදීම කළ උත්සාහ තුන්වන ජාතියේදී රහත් වීමට පාරමිතාව වන්නේය. ಜಾති ගණනක පිරු පාරමිතාවක් නැතිවුන්ටද රහත් නොවිය හැකිය. එබැවින් මතු බුදු සසුනකදී රහත් වී නිවන් දැකිය හැකි වීමට ප්‍රඥා පාරමිතාව පිරීම වශයෙන් මේ බුද්ධෝත්පාද කාලයේදී සතිපට්ඨාන භාවනාවෙහි යෙදිය යුතුය. කොතෙක් දුක්ගෙන කොතෙක් උත්සාහයෙන් භාවනා කළේද ක්‍රමය වරදවාගෙන භාවනා කරන තැනැත්තාට ඉන් ඵලයක් දැකිය හැකි නොවේ. භාවනා ක්‍රම ඇත්තේද එකක් පමණක් නොවේ. යෝගාවචරයා විසින් ඉක්මනින් ඵල දැකිය හැකි වන භාවනා ක්‍රමයක් සොයා එය පුහුණු කළ යුතුය. අප විසින් මේ කුඩා පොතෙන් විස්තර කරන්නට යන සතිපට්ඨාන භාවනා ක්‍රමය ඉක්මනින් ඵල දැකිය හැකි භාවනා ක්‍රමයක් ලෙස බුරුමේ බොහෝ දෙනෙකුන් විසින් පිළිගෙන ඇති භාවනා ක්‍රමයකි. මෙලොවදීම ඵල දැකිය හැකි වන පරිදි සතිපට්ඨාන වැඩිීමේ ක්‍රමය දැනට අප රටේ ඇත්තා වූ සතිපට්ඨාන සූත්‍ර සන්න ආදියෙන් නොදත හැකිය. දුර්භීක්ෂ යුද්ධ ආදිය නිසා වරින් වර අපේ රටේ භික්ෂූන් වහන්සේලා හා බණ පොද්ද නැති වී යාමෙන් අප රටේ පැවති පෞරාණික භාවනා ක්‍රමද අභාව પ્રાપ્ત විය. භාවනා ක්‍රම නැති වූවා පමණක් නොව අප රටේ අතීත යෝගාවචරයන් භාවනා කොට මගඵල ලබාගත් ගල් ගුහාදී භාවනාවට යෝග්‍ය ස්ථානයන්ද වර්තමාන යෝගාවචරයන්ට අහිමි වී තිබේ. කිසිම යෝගාවචරයෙකුට ඒවාට ලංවන්නටවත් ඉඩ නොදී දැන් ඒවාට පුරා විද්‍යාඥයෝ අරක්ගෙන සිටිති. සම්බුද්ධ ශාසනයාගේ චිරස්ථිතිය සතිපට්ඨාන භාවනාවෙන්ම වන බව චතුන්නං ච කෝ බ්‍රාහ්මන සතිපට්ඨානානං භාවිත්තත්තා බහුලීකතත්තා තථාගතේ පරිනිබ්බුතේ සද්ධම්මෝ චිරට්ඨිතිකෝ හෝති යනුවෙන් තථාගතයන් වහන්සේ විසින් වදාරා තිබේ. එබැවින් සම්බුද්ධ ජයන්තිය ලංව එන්නා වූ මේ කාලය බුදුසසුන නගා සිටුවීම් වස් අප විසින් කළ යුත්තේ සතිපට්ඨාන භාවනාව නගා සිටුවීමය. දැනට පුරාවිද්‍යාකාරයන් අරක්ගෙන සිටින ගල්ගුහා ආදී යෝග ස්ථානයන් නැවත නිදහස් කර ගැනීමට බෞද්ධයන් විසින් උත්සාහ කළ යුතුය. යෝගාවචර භූමීන් යෝගාවචරයන්ට නිදහස් කර දෙන ලෙස බෞද්ධයන් විසින් රජයෙන් ඉල්ලුම් කළ දිය යුතුය. ලංකාවෙහි මෙන් බුරුමයේ භික්ෂූන් වහන්සේලා නැත්තටම නැතිවන තැනට බුදුසසුන පිරිහි නොගිය නමුත් සමීප අතීතයේ පර්‍යාප්ති දරයන්ට බොහෝ රාජ්‍ය සම්මාන ආදිය ලැබෙන්නට වූයෙන් එහිදීද ග්‍රන්ථ ධූරය මිස විදර්ශනා ධූරය පුරන භික්ෂූහු මද වූහ. එයින් අප විසින් විස්තර කරන්නට යන මේ පෞරාණික සතිපට්ඨාන භාවනා ක්‍රමය එහිද යටපත් වී ගියේය. එහෙත් ඇතම් ආරණ්‍ය වාසී මහතෙරුන් වහන්සේලා අතර එය නොනැසී අප්‍රසිද්ධ වශයෙන් පැවතියේය. 2500ය කාලයේදී නැවතත් බුදුසසුන බැබලෙන්නට ඇති නිසාදෝ බුරුමේ සුප්‍රසිද්ධ යෝගාශ්‍රමයක බොහෝ දිනාට සතිපට්ඨාන භාවනාව පුහුණු කරවමින් වැඩවෙසෙන බද්දන්ත සෝබන මහා ස්තවීරයන් වහන්සේ මේ භාවනා ක්‍රමය සොයා තමන් වහන්සේද පුහුණු කරගෙන බොහෝ යෝගාවචරයන්ටද පුහුණු කරවමින් දැනට බුරුමේ විදර්ශනා ධූරය නැවතත් නගා සිටුවමින් වැඩ වෙසෙති. එහි පුහුණු කරවන්නා වූ ඒ භාවනා ක්‍රමය විස්තර වශයෙන් ලියා භාවනා පොතක්ද උන්වහන්සේ විසින් ප්‍රසිද්ධ කර තිබේ. එය බුරුම වශයෙන් සම්පාදිත පොතකි. අප මේ භාවනා ක්‍රමය විස්තර කරන්නේ ඒ පොතේ ඇති හැටියටය. දැනට බොහෝ දෙනෙකුන් විසින් ප්‍රතිඵල ලබා ඇති බව කියන නියම පෞරාණික සතිපට්ඨාන භාවනාව යයි සලකනු ලබන මෙය සසර දුකින් මිදෙනු කැමැත්තෝ පුරුදු කෙරෙත්වා මෙබඳු කුඩා පොතකින් භාවනා ක්‍රමය ਸਰවාංග සම්පූර්ණ කොට විස්තර නොකළ හැකිය. අප විසින් මෙහි භාවනා ක්‍රමය දක්වන්නේ ගයක් තැනීමට සැලැස්මක් කඩදාසියක ඇඳ දක්වන්නාක් මෙනි. එහෙත් මේ සැලැස්මෙන් බුදුදහම ගැන හා භාවනා ගැනත් සාමාන්‍ය දැනුමක් ඇති අයට බොහෝ ප්‍රයෝජන ලැබිය හැකිය. මේ භාවනාව කරන තැනැත්තා විසින් පරමාර්ථ ප්‍රඥප්ති දෙක ගැන දැනුම ඇති කරගෙන තිබිය යුතුය. එකුන් අනු චිත්තය චෛතසික දෙපනස රූප 8 යන මේවා ගැන සාමාන්‍ය දැනුමක් ඇති කරගත යුතුය. සප්ත විසුද්ධිය ගැනද සාමාන්‍ය දැනුමක් ඇති කරගත යුතුය. විදර්ශනා ඥාන ගැන හා සප්තානුපස්සනා ගැනද තරමක දැනුමක් ඇති කරගත යුතුය. ස්කන්ධ ආදී ධර්ම විභාග ගැන දැනුම ඇති කරගෙන තිබුණු තරමට භාවනාවට වඩ වඩා හොඳය. සතිපට්ඨාන සූත්‍රයේ එන කරුණු ගැන සාමාන්‍යයෙන් දැනගෙන තිබීමත් ප්‍රයෝජනය. මෙය සතර සතිපට්ඨානයම එකවර භාවනා කිරීමේ ක්‍රමයකි. එහෙත් මෙය සමත භාවනාවක් නොව විදර්ශනා භාවනාවකි. සතිපට්ඨාන යනු සිතට බැහැරට යන්නට නොදී කාය, චිත්ත, වේදනා, ධර්ම යන මේවා කෙරෙහි තමාගේ සිත නැවත නැවත පිහිටුවන නැවත නැවත පවත්වන නැවත නැවත සිත කාය ආදියටම ගෙනෙන කාය ආදී ආරම්මණයෙහි සිත බැඳ තබන සිහියය සතිපට්ඨාන භාවනාවය යනු ඒ සිහිය හා සිහිය අනුව සමාධි ප්‍රඥා දෙකද දියුණු කිරීමය අප්පමාද යනුද ඒ සිහියටම නමකි අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං යයි තථාගතයන් වහන්සේ විසින් අප්‍රමාදය නිවනට හේතුවක් යයිද ප්‍රමාදය මරණයට හේතුවක් යයිද වදාරා තිබෙන්නේ මේ සිහිය ගැනය. උන්වහන්සේ පිරිනිවන් මංචකයේහි සැතපී ශ්‍රාවකයන් අමතා තමන් වහන්සේ කරන අන්තිම අනුශාසනය හැටියට වදාලේද මේ අප්‍රමාදයමය අප්‍රමාදේන සම්පාදේත යනු මහා කාරුණිකයන් වහන්සේගේ අන්තිම වචනයයි එබැවින් තථාගතයන් වහන්සේට ගරු කරන සෑම දෙනා විසින්ම මේ අප්‍රමාද ප්‍රතිපදාව ආදරයෙන් පිරිය යුතුය සතිපට්ඨාන භාවනාව පටන් ගත යුතු ආකාරය සතිපට්ඨාන භාවනා නාමයෙන් කියන මේ භාවනා ක්‍රමය එක්තරා උගෙනීම් ක්‍රමයකි. කලාතුරකින් දවසක මද වේලාවක් භාවනාවේ යෙදීමෙන් ඒ උගෙනීම සඵල කරගත නොහැකිය. භාවනාවේ සෑහෙන දියුණුවක් හෝ භාවනාවෙන් උසස් ඵලයක් හෝ මෙලොවදීම දකිනු කැමැති පින්වතා විසින් තමාගේ කාලයෙන් සති ගණනකින් හෝ මාස ගණනකින් හෝ පරිමිත කාලයක් වෙන් කර ගත යුතුය. මේ සතිපට්ඨාන භාවනාව නිදන කාලය හැර යෝගාවචරයාගේ ඉතිරි සම්පූර්ණ කාලයම යොදා කළ යුත්තකි. ඉඳුම් හිටුම් යාම් ඊම් කෑම් පීම් කතා කිරීම මල මුත්‍ර පහ කිරීම කෙල ගැසීම බැලීම ඇසීම ආදී යෝගාවචරයා විසින් කරන සෑම ක්‍රියාවක්ම මේ භාවනාවට සම්බන්ධය එබැවින් මුළු දවසම ඔහුට භාවනා කිරීමේ කාලය වෙයි භාවනාවට ඊටාම හොඳම ක්‍රමය නම් ඒ ගැන දැනීමේ හා පළපුරුදු කමද ඇති ගුරුවරයෙකු යටතේ භාවනාවෙහි යෙදීමය. එවඳු ගුරුවරයෙකු ලැබිය නොහෙන කලී තමා දැනගෙන ඇති හැටියට වුවද එය කළ යුතුය. සති ගණනක් හෝ මාස ගණනක් කාලය නියම කරගෙන භාවනාව පටන් ගන්නා පින්වතා විසින් භාවනාවට ඇති ඵලිබෝධ දුරු කරගෙන පටන් ගත යුතුය. ආහාර පාන ආදිය ලැබෙන ක්‍රමයක් පිළියෙල කරගත යුතුය. භික්ෂුවකට නම් පිණුසිඟා යාමද වරද නැත. පිරිසිදු සීලේහි පිහිටා භාවනා කළ යුතුය. ගිහියෙකුට නම් ආජීවාෂ්ටමක සීලේහි පිහිටීමද ප්‍රමාණවත්ය. අටසිල් හෝ දසසිල් සමාදන් වී කිරීම වඩාත් හොඳය. ඒ සීලයද තමා බලාපොරොත්තු වන ලෝකෝත්තර ඥානය ලැබීමට හේතු වේවා යන අදහස ඇති කරගෙන රැකිය යුතුය. තමාගේ ජීවිතය බුදුනට පූජා කර වැඩ පටන් ගැනීම හොඳය. භාවනාවෙහි යෙදෙන කල භයානක අරමුණු දක්නට ලැබුණහොත් බිය නොවීමට එය උපකාර වෙයි. ගුරුවරයෙකු යටතේ භාවනාවෙහි යෙදෙනවා නම් ගුරුවරයාට දිවි පුදා සර්වාකාරයෙන් ගුරුවරයාට කීකරුව භාවනා කළ යුතුය. ගුරුවරුන් ඇසුරු කොට භාවනා කරන ඇතැම්හු ඒ අතර ගුරුවරයාගේ කීම ඉක්මවා තමන්ගේ පඬිතකමද ක්‍රියාවේ යොදවන්නට තැත් කරති. එබඳු අය වැරදි මඟ ගමන් කිරීමෙන් භාවනා දියුණුව නොලබති. ගුරුවරයාට කොතෙක් කීකරුව ක්‍රියා කළ යුතුද යන වග පොට්ටිල තෙරුන් වහන්සේගේ කතාවෙන් දත යුතුය. ගුරුවරයෙකු නැතිව මේ භාවනාව කරනු කැමැති පින්වතා විසින් මේ පොතම ගුරු තන්හි තබා ගත යුතුය. මෙබඳු කරුණු ගැන දැනීම නැති අයට මෙහි ඉදිරියට විස්තර කරන භාවනා ක්‍රමය කියවුවාම සමහර විට එය නිකම්ම හිස් දෙයක් යැයි සිතෙන්නට බැරි නැත. එසේ නොසිතා මේ භාවනා ක්‍රමය ක්‍රියාවේ යොදා බලන්න. ඒ අතර තමාගේ අදහස් ක්‍රියාවේ යොදන්නට නොයා යුතු බව විශේෂයෙන් මතක් කරමු. භාවනාව පටන් ගැනීමට పూర్ව භාගයේදී මම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ගමන් කළ මග ගොස් උන්වහන්සේලා ලබාගත් මාර්ගඵල නිර්වාණ සංඛ්‍යාත ලෝකෝත්තර ධර්මයන් ලබමි යයි යෝග ක්‍රියාව සඳහා තමාගේ සිත උත්සාහවත් කරගත යුතුය. තමාට දැනෙන පරිද්දකින් තුනුරුවන් ගුණ මෙනෙහි කොට තුනුරුවන් වැඳීමත් තුනුරුවන් සමා කරවා ගැනීමත් කළ යුතුය. ශරීරයේ අසුබත්වය හා මරණයද මද වේලාවක් මෙනෙහි කිරීමත් හොඳය. ඉක්බිති ලෝකපාලක දෙවිවරුන්ට හා අන්‍ය සත්ව පුද්ගලයන්ටද මද වේලාවක් මෙත් වැඩිය යුතුය. ඉක්බිති සුදුසු තැනක බද්ධ පර්යංකයෙන් වාඩි වෙනු. එසේ නොකළ හැකිනම් පහසු හැටියට වාඩි වෙනු. බුදුගුණ මෙනෙහි කිරීම ආදිය භාවනාවට වාඩි වීමෙන් පසුව වුවද කිරීම වර්ධ නැත. භාවනාවට වාඩි වූ පින්වතා විසින් පළමුවෙන් කළ යුත්තේ තමාගේ බඩ ගැන විමසීමය. සිත අනෙකකට නොයවා බඩටම යොමු කරනු හුස්ම ගත්තාම බඩ පිම්බෙයි. හුස්ම හෙළුවාම බඩ හැකිලෙයි. බඩට සිත යොමු කරගෙන ඉන්නා කලෙහි ඒ පිම්බීම හැකිලීම දෙක සිතට වැටහෙනු ඇත. නොවැටහෙනම් බඩට අත තබා විමසනු. බඩ දෙස බලා හෝ විමසනු. පිම්බීම් හැකිලීම් දෙක දැනෙනු ඇත. ඒ දෙක ප්‍රකට කර ගැනීමට තදින් හුස්ම ගැනීම හා හෙලීම නොකරනු. එසේ කරන්නට ගියහොත් මද වේලාවකින් හති වැටි එය මෙනෙහි කරන්නට නොපුළුවන් විය හැකිය. නිතර එසේ කළහොත් එයින් යම් යම් ආබාධත් ඇති විය හැකිය. බඩේ පිම්බීම් හැකලීම් දෙක තේරුම්ගෙන බඩ පිම්බෙන කල්හි පිම්බෙනවාය යයි සිතමින්ද හැකිලෙන කල්හි හැකිලෙනවාය යයි සිතමින්ද එහිම සිත පිහිටුවාගෙන හිඳිනු යම් කිසි දෙයක දැස ඇසින් බලා ඉන්නාක් මෙන් පිම්බෙන හැකිලෙන බඩ දෙස සිතින් බලා සිටිනු. සිතට බැහැර යන්නට නොදෙනු. මෙය කායානුපස්සනා සතිපට්ඨාන භාවනාවේ එක් කොටසකි. බඩේ පිම්බීම හැකිලිම දෙක බැලීමෙන් වන විශේෂ ප්‍රයෝජනය නම් එය අනුව රූප පරමාර්ථය සොයා ගත හැකි වීමය. සසර නැවත නැවත ඉපදීමට හේතුවන කෙලෙසුන් පවතින්නේ සංස්කාරයන්ගේ අනිත්‍ය ආදී ලක්ෂණ තුන නොපෙනෙන බැවිනි. අනිත්‍ය ආදී ලක්ෂණ ඇත්තේද ප්‍රඥාප්තියේ නොව පරමාර්ථයේය. උප්පත්තියට හේතුවන කෙලෙසුන් සැඟවි ඇත්තේද පරමාර්ථ ධර්ම විශේෂිමය. එබැවින් කෙලෙස් නැති කිරීමට එකම කල යුත්ත රූපාරූප සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් හා ඒවා ඉපිද ඉපිද බිනි බිනි යන හැටි තත්වාකාරයෙන් සොයා ගැනීමය. මේ භාවනාව කරන්නේ ඒ සඳහාය. ඒ පරමාර්ථයන් සොයාගත යුත්තේද බැහැරින් නොව තමාගේ సంతාණයෙන්මය. අභිධර්මය උගෙනීමෙන් පරමාර්ථ ධර්ම ඥානයක් ඇති වූද එය ප්‍රත්‍යක්ෂ ඥානයක් නොව පොත්වල ඇති වචන අනුව උගන්නා තැනැත්තාගේ සිතේම වෙන පරමාර්ථ ධර්ම ඡායා පිළිබඳ දැනුමකි. එය ක්ලේශ ප්‍රහාණයට ප්‍රමාණවත් දැනුමක් නොවේ. අභිධර්ම දරයන්ටද නාම රූප විවස්ථාව ඇති කර ගැනීමට භාවනා කරන්නට සිදුවන්නේ එහෙයිනි. අභිධර්මය දැනගෙන තිබීම භාවනා කිරීමේදී ඉක්මනින්ද පහසුවෙන්ද පරමාර්ථ නාම රූපයන් දත හැකි වීමේ මග වෙයි. අභිධර්මීය නොදැන භාවනා කරන්නාට සමහර විට නාම රූප පිළිබඳ වැරදි හැඟීම්ද ඇති වෙයි. අභිධර්මයේ දත් තැනැත්තාට භාවනා කිරීමේදී තමාට ඇතිවන හැඟීම්වල වරද නිවරද බව පහසුවෙන් තේරුම් ගත හැකි වෙයි. පොත්වල එන රූපං අනිච්ඡං යනාදී පාට පාඩම් කරගෙන භාවනා කරමි ඒවා කියන්න හොට එක් රූපයකදු හසු නොවේ. භාවනා කළ යුත්තේ ස්වසංතානෙහි ඉපිද ඉපිද බිනි බිනි යන නාම රූපයන් තේරුම් ගැනීම සඳහාය. සත්ව సంతානෙහි ඉපිද ඉපිද බිනි බිනි යන නාම රූප සියල්ලම කෙනෙකුට එකවරම සොයාගත නොහැකිය. ඒවා එකින් එක ක්‍රමයෙන් සුව సంతානෙන්ම සොයාගත යුතුය. යෝගාවචරයා විසින් ඒ ඒ අවස්ථාවල තමාගේ සිතට හසුවන දැනෙන නාම රූපයන් ගෙන භාවනා කළ යුතුය. බඩේ පිම්බීම් හැකිලීම් දෙක බලන්නට පටන් ගන්නේ ඒ අනුසාරයෙන් රූප පරමාර්ථයේ තතු සෙවීම පිණිසය. ශරීරයේ පිම්බීම් හැකිලීම් දෙක නැවතීමක් නැතිව නිතරම සිදුවන්නක් බැවින් එහි සිහිය පිහිටුවා ගැනීමෙන් සිත නානා ආරම්මණයන්හි වික්ෂිප්ත වන්නට නොදී රැක ගැනීමද පහසුය. බඩ යනුද ප්‍රඥප්තියකි. පිම්බීම යනුද ප්‍රඥප්තියකි. හැකිරීම යනුද ප්‍රඥප්තියකි. ප්‍රඥාප්තිවල සිත පිහිටුවාගෙන විසීමෙන් පරමාර්ථය කෙසේ සෙවිය හැකිද යන ප්‍රශ්නයක් මෙහිදී මතුවිය හැකිය. පරමාර්ථ ප්‍රඥාප්තියට යට වී තිබෙන දෙයකි. ප්‍රඥාප්තියෙහිම සැඟ වී තිබෙන දෙයකි. එබැවින් පරමාර්ථය සෙවීමට කල යුත්තේ ඒ ප්‍රඥාප්තියම ඇවිස්සීමය. බඩ ප්‍රඥාප්තියක් වුවද එහි සිහිය පිහිටුවාගෙන හිඳීමෙන් සමාධිය හා සිහිනුවන වැඩෙන්නේය. යෝගාවචරයා හට සිහිනුවන වැඩීමෙන් බඩ යන ප්‍රඥාප්තිය අතුරුදහන් වී පිම්වීමය හැකිලීමය යන ප්‍රඥාප්ති අතුරුදහන් වී පරමාර්ථ වායෝ ධාතුව වූ ඉහළ පහළ යන වේගය සැලෙන වේගය පෙනෙන්නට වන්නේය. විසිර යා නොදී ඒ ගමන් වේගය ඒකාබද්ධ කරන ස්වභාවය වූ පරමාර්ථ ආපෝ ධාතුව පෙනෙන්නට වන්නේය. වායු වේගය හා පවත්නා රළු ගතිය වූ පරමාර්ථ පෘථිවි ධාතුව ඔහුට පෙනෙන්නට වන්නේය. වායු වේගය හා බැඳී ඇති සිසිල් බව හෝ උණුසුම් බව හෝ වූ පරමාර්ථ තේජෝ ධාතුව ඔහුට වැටහෙන්නට පටන් ගන්නේය. ඒවා අතර පවත්නා කාය ප්‍රසාද ජීවිත ඉන්ද්‍රියාදී තවත් රූපද ඔහුට කල්යත්ම වැටහෙන්නට පටන් ගන්නේය. ඒ ක්‍රියාවල් බිනිමිදී ගොස් නැවත නැවත උපදිනා හැටිද ඔහුට වැටහෙන්නට පටන් ගන්නේය. සත්‍ය වූ අනිත්‍ය දර්ශනය ඇතිවන්නේ ඒ රූප ඉපිද ඉපිද බිනිමිදී යන හැටි තමාටම පෙනෙන්නට පටන්ගත් පසුය. බඩෙහි පිම්බීම හැකිලිම දෙකෙහි සිහිය පිහිටුවාගෙන ඉන්නා යෝගාවචරයාට කල්යාමෙන් මුළු සිරුරම නිතරම සැලෙමින් පවත්නා හැටිත් රූප ඉපිද ඉපිද බිඳි බිඳී යන හැටිත් උතුරන බත් හැලියක් දෙස බලා ඉන්නා කෙනෙකුට පෙන මතුවෙවි බිඳි බිඳී යන හැටි පෙනෙන්නාක් මෙන් මුළු සිරුරේම රූප ඉපිද ඉපිද බිඳි බිඳි යාම පෙනෙන්නට වන්නේය. නාමයන්ගේ අනිත්‍යතාව තේරුම් ගැනීම පහසුය. අපහසු රූපයන්ගේ අනිත්‍යතාව තේරුම් ගැනීමය. යෝගාවචරයන් විසින් රූප භාවනාව පළමු කොට පටන්ගත යුත්තේ ඒ නිසාය. මේ සතිපට්ඨාන භාවනාව කරන යෝගාවචරයා විසින් කල යුත්තේ පිම්බීම් හැකිලීම් දෙක බැලීම පමණක් නොවේ. අත් පා සෙලවීම හැකිලවීම දිගු කිරීම යාම් ඊම් හිඳීම සිටීම හාන්සි වීම වැතිරීම කෑම බීම මුව දෙවීම නෑම මල මුත්‍ර පහ කිරීම කෙල ගැසීම යන ආදී කයින් කරන්නා වූ සියලු ක්‍රියාම බැලිය යුතුය ඉබේම කයේ ඇතිවන සැලීම්ද කයෙහි වන්නා වූ සියලු හැපීම්ද ඒ නිසා වන්නා වූ වේදනාද බැලිය යුතුය කොටින් කියතොත් චක්කු සෝත ගාන, જીවහා, කාය, මන යන සදොරට එළඹ සිටින සියලුම අරමුණුත් සදොරෙහිම උපදිනා සියලු චිත්ත චෛතසිකයනුත් නුවණින් බැලිය යුතුය. ඒ වයින් යෝගාවචරයාට හසු කරගත හැකි වන්නේ ඊතා ස්වල්පයකි. సంతානේහි ඉපෙද ద్వාරයන්හි ගැටි ඉක්ම යන්නා වූ චිත්ත චෛතසික ධර්ම හා අරමුණු බොහෝ වෙති. සිහිනුවන වැඩෙත් වැඩෙත්ම ක්‍රමයෙන් ෂඩ් ద్వාරයේහි ගැටෙන අරමුණු හා උපදිනා චිත්ත චෛතසිකද වඩා පෙනෙන්නට වන්නේය. වාඩි වී හෝ හාන්සි වී හෝ වැතිරී හෝ පිම්බීම හැකිලිම දෙක නුවණින් බල බලා ඉන්නා යෝගාවචරයාගේ సంతානෙහි නොඑක් දේ ගැන නොඑක් කරුණු ගැන නොඑක් සිතුවිලි පහළ විය හැකිය. ඒ ඇතිවන හැම සිතවිල්ලක් අනුවම සිහිනුවන යවා හැම සිතවිල්ලක්ම නුවණින් පිරිසිඳ ගැනීමට උත්සාහ කළ යුතුය. එය චිත්තානුපස්සනා සතිපට්ඨාන භාවනාවයි. සිත පිරිසිඳ ගත යුත්තේ ලෝක විවහාරය අනුවය. පිම්බීම හැකිලීම් දෙක නුවණින් බලාගෙන ඉන්න අවස්ථාවෙහි අතීතයේ දුටු දෙයක්, කළ දෙයක්, කී දෙයක් මතක් වෙනවා නම් මතක් වෙනවා මතක් වෙනවා යයි සිටිය යුතුය. මතක් වීම කියනුවේ ඒ අතීත දෙය ගැන සිත් ඇතිවීමය. යමක් කල්පනා කරනවා නම් කල්පනා කරමි කල්පනා කරමි යයි සිහි කළ යුතුය. සිත යම් දෙයකට යනවා නම් සිත යනවා සිත යනවා යයි මෙනෙහි කළ යුතුය. එසේ සිත යම් යම් තැනකට පැමිණියේ නම් සිත පැමිණියේය යැයි සිතනු. යම් කිසිවක් සිතට එළඹෙනවා නම් රූපයක්ය, ශබ්දයක්ය යනාදීන් ඒ දෙය මෙනෙහි කරනු. එයින් චිත්ත පරමාර්ථය පිරිසිඳ ගැනීමද සිදුවේ. නානා ආරම්මණයන් කරා සිතේ යෑමද අඩුවේයි. අනික් අරමුණක් නැති සෑම කාලයේම පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කරනු. භාවනා කිරීමේදී යම් කිසිවකට හේතු නොවි හිඳීමම හොඳ ක්‍රමයයි. නිදිමත සමාධියට ආසන්න දෙයක් බැවින් හේතු වී භාවනා කරන්නාට ඉක්මනින් නිදිමත ඇති වෙයි. හේතු නොවි හිඳින කලෙහි සමහර විට කය වැනෙන්නට පටන් ගත හැකිය. එසේ වුවහොත් වැනේය. වැනේය. යයි වැනෙන කය මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. සමහර විට කය වෙවුලන්නටද විය හැකිය. එසේ වුවහොත් වෙවුලනවා. වෙවුලනවා. යැයි වෙවුලන කය මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. එසේ මෙනෙහි කිරීමෙන් බොහෝ සෙයින් වැනීම, වෙවිලීම සංසිඳෙයි. යම් කිසි අපහසුවකින් හේතු වන්නට සිතුනහොත් හේතු වන කල්හිද ඉක්මන් නොවි හේතු වෙමි. හේතු වෙමි. යයි සිතමින් කය පස්සට ගෙන යනු. පස්සට යන කය සැපුණු කලෙහි සැපුණේය සැපුණේය යයි සිතනු. හේතු වීමෙන් වැනීම් වෙවිලීම් සංසිඳෙයි. ඉන්පසු පුරුදු පරිදි පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කරනු. නැවත කෙලින් වන්නට සිතුනහොත් කෙලින් වන්නට සිතේය. යයි මෙනෙහි කොට කෙලින් වෙමි. කෙලින් වෙමි. යයි මෙනෙහි කරමින්ම සෙමෙන් කෙලින් වෙනු. ඉක්බිති පිම්බීම හැකිලීම් දෙක මෙනෙහි කරනු. බොහෝ වේලාවක් වාඩි වීමෙන් අමාරු වී ඇලවෙන්නට සිතුනහොත් ඇලවෙන්නට සිතේය. ඇලවෙන්නට සිතේය යැයි මෙනෙහි කරනු. අසුනෙහි ඇලවෙන කල්හිද ඇලවෙමි. ඇලවෙමි යැයි සිහි කරමින් සෙමෙන් ඇලවෙනු. ශරීරයේ අසුනේ සැපෙන කල්හි සැපේය සැපේය යැයි සිතනු. අසුනෙහි ඇලවි උඩුකුරුව හිඳ පිම්බීම් හැකලීම් දෙක මෙනෙහි කරනු. කටට කෙල උනා කෙල ගසන්නට සිතනොහොත් කෙල ගසන්නට හිතේය යයි මෙනෙහි කරනු. කෙල ගසන්නට හිස ඔසවන කල්හි ඔසවමි යයි සිතමෙන් සෙමෙන් හිස ඔසවනු. පඩික්කමට හිස පහත් කරන කල්හි පහත් කරමි යයි මෙනෙහි කරමින්ම පහත් කරනු කෙල ගසන කල්හි කෙල ගසමි යයි සිතමින් කෙල ගසනු කෙල ගිලින හොත් ගිලිමි යයි මෙනෙහි කරමින්ම කරනු මල මුත්‍ර පහ කිරීම ආදියට යන්නට සිතනොහොත් යන්නට සිතේය යයි සිහි කරනු නැගිටින කලෙහි නැගිටිමි යයි සිහි කරමින්ම සෙමින් නැගිටනු යන කලෙහිද යමි යමි යයි සිහි කරමින්ම යනු මල මුත්‍ර පහ කරන කලෙහිද මල පහවේය මුත්‍ර පහවේය යයි සිතමින්ම කරනු ආපසු එන කලෙහිද යමි යමි යයි සිහි කරමින්ම සෙමෙන් යනු වාඩිවන කලෙහිද වාඩි වෙමි යයි සිහි කරමින්ම සෙමෙන් වාඩි වෙනු නැවත පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කිරීම පටන් ගනු. සක්මන් කිරීමද භාවනාවට හොඳ ඉරියව්වකි. සක්මන් කිරීමේදී හැකිලීම් පිම්බීම් දෙක මෙනෙහි නොකොට පයට සිත යොමු කරගත යුතුය. පය ඔසවන සෑම වාරයකදීම පය ඔසවමි යයි සිහි කරමින්ම পায় ඔසවනු. පියවරක් පාසාම එසේ මෙනෙහි කරමින් සෑම පියවරක්ම දැනීම ඇතුව ඔසවමින් සක්මන් කිරීම පුරුදු වූ කලෙහි পায় එසවීමය බිම තැබීමය යන කරුණු දෙකම සලකමින් සක්මන් කරන්නට පුරුදු විය යුතුය. ආ එසවීම තැබීම දෙක නෝරදවා මෙනෙහි කරන්නට සමත් වූ පසු එසවීමය ඉදිරියට ගෙන යාමය බිම තැබීමය යන තුනම මෙනෙහි කරමින් සක්මන් කරනු මේ සක්මන් කිරීම පිළිබඳ වූ කායානුපස්සනා සතිපට්ඨානයයි සක්මන් කරන අතර නවතින්නට හිතුනහොත් නවතින්නට සිතනවා යයි සිහිකොට නවතිනු නැවතුන පසු සිටිමි සිටිමි යයි මෙනෙහි කරනු වාඩි වහොත් හිඳිමි යයි මෙනෙහි කරනු වාඩි වී ඉන්නා කල්හි අත්පා ආදිය සෙඩවීමක් වෙනස් කිරීමක් කරතහොත් ඒ සියල්ලම සිහි කරමින්ම කරනු. වැතිර ඉන්නා කල්හි අත් පා එසවීම හැකිලීම දිගු කිරීම ඒ මේ අත හැරවීම කරන සෑම අවස්ථාවකදීම ඒ දෙය සිහි කරමින් සෙමෙන් කරනු. පිම්බීම හැකිලීම මෙනෙහි කරමින් ඉන්නා අතර ඇඟේ කැසීමක් ඇති වුවහොත් එකෙනෙහිම නොකසනු. කසන තැනට සිත යොමු කොට කසනවාය කසනවාය යයි මෙනෙහි කරන්නට පටන් ගත යුතුය. කැසීම එක්තරා දුක්ඛ වේදනාවකි. එය සිහි කිරීම වේදනානුපස්සනා සතිපට්ඨාන භාවනාවයි. කසනවා කසනවා යයි සිහි කරමින් ඉන්නා අතර ඉබේම කැසීම සංසිඳී යා හැකිය. සංසිඳනහොත් පිම්බීම හැකිලීම් දෙක මෙනෙහි කරමින් කායානුපස්සනාව පටන් ගත යුතුය. කැසීම් නොසංසිඳී කසන්නටම හිතෙනවා නම් කසන්නට හිතෙනවා හිතෙනවා යැයි සිත සිහි කරනු. එය චිත්තානුපස්සනාවයි. කැසීමට අතෝසවන කල්හි ඔසවමි ඔසවමි යැයි සිහි කරමින්ම අත ඔසවනු. කසන තැනට අත ගෙන යන කල්හි අත ගෙන යමි ගෙන යමි යැයි සිහි කරමින් හෙමෙන් ගෙන යනු කසන තන අත හැපුණු කලෙහි හැපෙනවාය යැයි මෙනෙහි කරනු කසන කලෙහිද කසනවා කසනවා යැයි මෙනෙහි කරමින්ම කසනු අත ආපසු ගන්නා කලෙහිද අත යන හැටි මෙනෙහි කරමින් සෙමෙන් අත ගනු එක් ඉරියව්වකින් නොසැලී විසීමේදී සමහර විට යට වී සිටින තැන්වල රත්වීමක් ඇති විය හැකිය. එසේ වුවහොත් එයට සිත යොමු කොට දැවේය දැවේය කියා හෝ වේදනාවක් වේදනාවක් කියා හෝ එය සිහි කරනු උෂ්ණත්වය තේජෝ ධාතුවය. එය සිහි කිරීම කායානුපස්සනා සතිපට්ඨානයේය. ඒන් ඇතිවන වේදනාව මෙනෙහි කිරීම වේදනානුපස්සනා සතිපට්ඨානයයි. එසේ කිරීමේදී උෂ්ණය සංසිඳුනහොත් පිම්බීම් හැකිලීම් මෙනෙහි කරනු ශරීරය වෙනස් කරතොහොත් ইহත කී පරිදි සිහියෙන් යුක්තව වෙනස් කරනු. ශරීරේ කොතන හෝ කවර වේදනාවක් හෝ ඇති වීනම් ඒ සෑම අවස්ථාවෙම වේදනානුපස්සනා භාවනාව කරනු. ශරීරයේ ඇතිවන වේදනා එසේ මෙනෙහි කරමින් ඉන්න අකල්හි බොහෝ වේදනාවෝ ඉබේම සංසිඳති. තද වේදනා බොහෝ කල පවත්නා වේදනා ඇති වූද ඉවසීමෙන් හා වීරියෙන් මෙනෙහි කරනු. බොහෝ වේලාවක් මෙනෙහි කිරීමෙනුත් වේදනාව නැති නොවේ නම් වේදනාව සිහි කිරීම නවත්වා පිම්බීම් හැකිලීම් දෙක සිහි කරනු පිම්බීම හැකිලීම් දෙක හා වේදනාව මාරුවෙන් මාරුවට වරින් වර සිහි කරනු. කල්ගත වීමෙන් වේදනාව සංසිඳෙනු ඇත. එක් ඉරියව්වකින් හිඳ භාවනා කරන යෝගාවචරයා හට සමහර විට ශරීරය තුල තනින් තන කපන්නාක් වැනි විදින්නාක් වැනි යමක් එහා මෙහා යන්නාක් මෙනි වේදනා දැනෙන්නට පුළුවන්. ශරීරය සෑම තැනටම ඉදිකටු වලින් අනින්නාක් මෙන් දැනෙන්නටද ශරීරය සෑම තැනම කුඩා සතුන් ඇවිදින්නාක් මෙන් දැනෙන්නටද පුළුවන්. තදින් උෂ්ණය හෝ සීතල හෝ දැනෙන්නට පුළුවන්. වේදනාවට බිය වී භාවනාව නැවැත්වුවහොත් සැනකින් ඒවා නැතිවන්නේය. නැවත භාවනාවට පටන්ගෙන සිත සමාධි වූ කලෙහි නැවතත් ඒවා දැනෙන්නට පටන් ගන්නේය. එබඳු වේදනා ගැන බිය නොවිය යුතුය. ඒවා රෝග නොවේයි. ඒවා ශරීරයේ ස්වභාවයෙන්ම පවත්නා වේදනාය. ප්‍රකෘති කාලයේ නොදැනන දේ සිත සමාධියට පැමිණීමෙන් පසු දැනෙන්නට වන්නේය. ඔරලෝසුවක් ගමන් කරන හඬද මහ හඬක්සේ ඇසෙයි. ප්‍රකෘති කාලයේ නොදැනෙන ගන්ධ තදින් දැනේ. එමෙන් සමාධිය නැති කලෙහි නොදැනෙන ශරීරයේ ඇතිවන සියුම් වේදනාද සමාධිය ඇති වූ කලෙහි දැනෙන්නට වෙයි. භාවනාවෙහි යෙදී ඉන්නා කාලයේහි දැනෙන භාවනා නොකරන කලෙහි නොදැනෙන ඒ වේදනා ශරීරයේ ප්‍රകൃතියෙන්ම ඇති ඒවාය. ඒවා ගැන බිය නොවිය යුතුය. වේදනා දැනන කලෙහි වේදනානුපස්සනාවත් වරින් වර වඩමින් භාවනාවෙහි යෙදෙන කලෙහි කල්යාමෙන් ඒ ආබාධ නැති වී යනු ඇත. නොදෙනී යනවා හෝ ඇත. යෝගාවචරයා විසින් නිදා ගැනීමට බලාපොරොත්තු නොවිය යුතුය. රාත්‍රියේද හැකිතාකල් සක්මනින් හා හිඳීමෙන්ද භාවනාවෙහි යෙදෙනු. මහන්සි දැනෙත හොත් සයනේහි වැතිර පිම්බීම් හැකිලීම් දෙක සිහි කරනු. නින්ද යන විටක එය ඉබේම සිදුවන්නට හරිනු. චක්ෂුරාදී ద్వාරයන්හි ගැටෙන අරමුණු හා ඇතිවන සිත් මෙනෙහි නොකරම පිම්බීම හැකිලීම දෙක පමණක්ම මෙනෙහි කරන කලෙහි ආස්වාස ප්‍රාස්වාස සියුම් වීමෙන් පිම්බීම් හැකිලීම් නොදැනී යන්නේය. එබඳු අවස්ථාවලදී ඇසීම්, පෙනීම් ආදිය සිහි කළාම නැවතත් පිම්බීම් හැකිලීම් දෙක වැටහින්නට වන්නේය. වැතිර ඉන්න අවස්ථාවෙහි නිදිමත වූහොත් නිදිමතය නිදිමතය යැයි එය සිහි කරනු. ඇස පියවෙන බව සිහි කරනු. සමහර විට නිදිමත ගැන සිහි කරන කලෙහි නිදිමත නැති වී නැවතත් සිත කය ප්‍රබෝධ විය හැකිය. එසේ වුවහොත් නැවතත් පිම්බීම් හැකිලීම් මෙනෙහි කරනු. මෙසේ ඒ ඒ දේ සිහි කරමින්ව කල් යවනවා මිස නිදා ගැනීමට භාවනාව නොනවත්වනු. භාවනා කරමින්ම සිහියෙන්ම නිින්ද යන්නට හරිනු. නිින්ද යාමය යනු බොහෝ වේලාවක් භවාංග සිත්ම ඇතිවීමය. නොනිදා ඉන්නා අවස්ථාවෙහිද ඒ සිත් ඇතිවෙයි. පිම්බීම් මෙනෙහි කොට හැකිලීම් මෙනෙහි කරන අතර නිතරම භවාංග සිත් ඇති වෙයි. එක් දෙයක් මෙනෙහි කර භවාංග සිත් ඇති නොවි නැවත අනික් දෙයක් මෙනෙහි කිරීම හෙවත් සිතීම සිදු නොවේ. භවාංග චිත්තය සියුම් බැවින් එය කුමක් අරමුණු කෙරේද කෙසේ පවතීද කියා යෝගාවචරයාට නොදනේ. බවාංග සිත්ම ඇතිවන බැවින් නිදා ඉන්නා කාලයේ යම් කිසිවක් මෙනෙහි කළ නොහැකිය. නින්දෙන් අවදි වූ කලෙහි අවදි වූයේය යයි සිහි කරනු. අවදි වීමය යනු බවාංග සිත් නැවතී යම් කිසි සිතක් ඇතිවීමය. සතිපට්ඨානය අලුත පුරුදු කරන්නවුන්ට අවදිවන සිත නොතේරෙන්නටද පුළුවන්. එය නොවැටහොන හොත් ප්‍රකටවන තරමට සිත් ඇතිවන්නට පටන්ගත් තැන සිටම උපදිනා උපදිනා සිත් සිහි කරනු. පිම්බීම් හැකිලීම් දෙක වැටහෙනවා නම් එයම සිහි කරන්නට පටන් ගනු. එසේ සිහි කරමින් ඉන්නා අතර හැරීමක් පෙරලීමක් අත්පා හැකිලවීමක් දිගු කිරීමක් කරතහොත් ඒ සියල්ලම සිහි කරනු වේලාව කල්පනා කරතහොත් කල්පනා කරමි කල්පනා කරමියයි ඒ සිත මෙනෙහි කරනු හඬක් ඇසෙතහොත් ඇසේය ඇසේය යයි මෙනෙහි කරනු. ඔරලෝසුවක් ගමන් කරන හඬ වැනි නිතරම ඇසෙන හඬවල් හා නිතරම තමා ඉදිරියේ පෙනී තිබෙන දේවල් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්විය යුතුය. ඒවා වරින් වර සිහි කළත් ඒ ගැන වැඩි කාලයක් ගත නොකරනු. නින්දෙන් පිබිදුණු පසු වාඩි වන්නට සිතුනහොත් හිඳ ගන්නට සිතේයයි මෙනෙහි කරනු. හිඳ ගන්නා කල්හි ඒ සඳහා කරන අත්පා දිගු කිරීම, හැකිලවීම සියල්ල සිහි කරනු. නැගිටිමියයි සිහි කරමින්ම ශරීරය සෙමෙන් කෙලින් කරනු. හිඳගත් පසු හිඳ ගතිමි යයි මෙනෙහි කරනු. නැගිටිනවා නම් නැගිටිමි නැගිටිමියයි මෙනෙහි කරමින් හෙමින් නැගිටිනු නැගිටීම සඳහා සයනෙන් පා බිම තබනවා නම් එයද සිහි කරමින්ම කරනු නැගිටි කල්හි සිටිමි සිටිමියයි සිටීම මෙනෙහි කරනු දොර වසා ගෙයක නිදා සිටියේ නම් දොර ඇරීම සඳහා කරන සෑම දෙයක්ම සිහි කරමින්ම දොර හරිනු. යන කල්හි යමි යමි යයි මෙනෙහි කරමින්ම යනු. මල මුත්‍ර කරතොත් වාඩි වීමේ පටන් සියල්ලම මෙනෙහි කරමින්ම කරනු. මූණ සෝදන කල්හි වතුර දෙස බැලීමේදී බලමි බලමි යයි සිහි කරනු. වතුර අතට ගැනීමේදී අත ගෙන යාම වතුරෙහි අත හැපීම වතුර අතට ගැනීම අතටගත් වතුර මුහුණ කරා ගෙනේම මුහුණෙහි වතුර හැපීම එයින් දැනෙන සිසිල හා උණුසුම යන සියල්ලම සිහි කරමින්ම මූණ සේදීම කරනු. දත් පිරිසිදු කිරීමද එසේම සිහි කරමින්ම කරනු. මුහුණ සේදූ තැනින් ඉවත් වීම මුහුණ පිසීම සඳහා තුවාය දෙස බැලීම ගැනීම පිස දැමීම නැවත තුවාය තැබීම යන සියල්ලම සිහි කරමින්ම කරනු වස්ත්‍ර ඉවත් කිරීම නැවත හැදීම ගෙය ඇමදීම අසුන් පිරිසිදු කිරීම ඇඳුම් ආදිය තැන්පත් කිරීම යන සියල්ලමද සිහියෙන් මෙනෙහි කරමින්ම කරනු ආහාර ගැනීමේදී ඒ සඳහා යාම වාඩි වීම ආහාරයේ දෙස බැලීම අතට ගැනීම අනුභව කිරීම සඳහා පිළියෙල කිරීම ආහාරය අතට ගැනීම අත මුඛය කරා ගෙන යාම මුඛය විවෘත කිරීම ආහාරය මුඛෙහි ගැටීම විකීම ආහාර රසය දැනීම ගිලීම ආහාරයේ බඩට යාම යන සියල්ලම දැනීම ඇතුව සිහි කරමින්ම ආහාරය ගැනීම කරනු. පැන්වීම අතකට සේදීම නැගිටීම යන සියල්ල සිහියෙන්ම මෙනෙහි කරමින්ම කරනු. කෙනෙකු සමග කතා කරතොත් කතා කරමියයි සිහි කරමින්ම කතා කරනු. අනිකාගේ කතාව ඇසීමත් සිහි කරමින්ම කරනු. මල් පහන් පිදීම ආදිය කිරීමේද ඒවා දෙස බැලීම් ගැනීම ආදී සියල්ලම සිහි කරනු. තෙරුවන් ගුණ සිහි කර වැඳීමේදී අනිකක් මෙනෙහි නොකොට එය පමනක් කරනු. ධර්ම ශ්‍රවණාදීෙහිද එසේම පිළිපදිනු. පටන් ගැනීමේදී පිම්බීම් හැකිලීම් දෙක නොවරදවා සිහි කිරීම අපහසු විය හැකිය. දෙතුන් දිනයක් එය සිහි කිරීම පුරුදු කළ කලෙහි නොවරදවා මෙනෙහි කළ හැකිවනු ඇත. එපමණක් නොව පිම්බීම් හැකිලීම් දෙක මෙනෙහි කරනු අතර තවත් දෙයක් මෙනෙහි කිරීමටද කාලය ඉතිරි වන බව දැනෙනු ඇත. එසේ වූ කලෙහි වාඩි වී භාවනා කරනවා නම් ඒ අවස්ථාවේදී වාඩි වීමද එකතු කොට සිහි කරනු. පිම්බීම සිහි කොට අනතුරුව හැකිලීම වන්නට කලින් හිඳීම මෙනෙහි කරනු. හිඳීම මෙනෙහි කොට ඇකිලීම සිහි කරනු. නැවත පිම්බෙන්නට කලින් හිඳීම මෙනෙහි කරනු. පිම්බෙනවා හිඳිනවා ඇකිලෙනවා හිඳිනවා මෙසේ කරුණු හතර මෙනෙහි කරනු. මේවා සිහි කිරීමේදී වචන සිහි කිරීමෙන් පමණක් නොනවතී පිම්බීම සිතට පෙනෙන හැටියටම වාඩි වී තිබෙන ශරීරය සිතට පෙනෙන හැටියටම හැකිලීම් සිතට පෙනෙන හැටියටම සිහි කරනු. සිටගෙන භාවනා කිරීමේදී හිඳීම වෙනුවට සිටීම ඇතුළු කොටගෙන පිම්බෙනවා සිටිනවා හැකිලෙනවා සිටිනවා යයි මෙනෙහි කරනු. නිදාගෙන භාවනා කිරීමේදී පිම්බෙනවා නිදනවා හැකිලෙනවා නිදනවා යයි මෙනෙහි කරනු මෙසේ පිම්බීම් හැකිලීම් ආදිය ඊතා සැලකිල්ලෙන් මෙනෙහි කිරීමේදී සාමාන්‍ය පෙනීම් ඇසීම් සිහි කරන්නට නොයා යුතුය ඒ පෙනීම් ඇසීම් යෝගාවචරයාට දැනෙනු ඇත පෙනෙන වාය ඇසෙන වාය කියා වචනෙන් මෙනෙහි නොකලේද පෙනීම ඇසීම දැනීමෙන්ම ඒවා ගැන සිහි කිරීම සිද්ධය එහෙත් ඕනෑකමින් යමක් බලතහොත් බලනවා බලනවා යයි දෙතුන් වරක් මෙනෙහි කොට පෙනෙනවා යයිද සිහි කොට පිම්බීම් ආදියම මෙනෙහි කරනු. ඒ අතර ස්ත්‍රී පුරුෂාදී විශේෂ ආරම්මණයක් පෙනුනහොත් පෙනෙනවා යයි දෙතුන් වරක් සිහිකොට මූල කාරණයම මෙනෙහි කරනු. කතා කරන හඬ ගී හඬ සතුන්ගේ හඬ ආදී අමුතු හඬක් ඇසුනහොත් එකල්හිද ඇසේය යැයි දෙතුන් වරක් මෙනෙහි කොට මූල කාරණයටම බසිනු. එසේ කරන අතර ඉන්ද්‍රියන්ට හමුවන දෑද මෙනෙහි නොකර පිම්බීම ආදියම මෙනෙහි කරන කල්හි ආශ්වාස ප්‍රාශ්වාස සිම් වී පිම්බීම ආදිය නොවැටහියයි. නොවැටහීමෙන් ඒ ගැන කල්පනා කරන්නට යාමෙන් සමහර විට කෙලෙස්ද ඇතිවිය හැකිය. අතර අතර දැකීම් ඇසීම් සිහි කිරීමේ ප්‍රයෝජනය පිම්බීම් හැකිලීම් දෙක අලුත් අලුත් වී ප්‍රකට වීමය පිම්බීම් හැකිලීම් ඊතා සියුම් වී නොවැටහි ගියහොත් ඒ අවස්ථාවේදී හිඳිනවා හිඳිනවා කියා හෝ නිදනවා නිදනවා යයි කියා හෝ ඉන්නා ඉරියව්ව මෙනෙහි කරනු නැවත ප්‍රකට වූවාම පිම්බීම හැකිලිම දෙක සහිතව ඉරියව්ව සිහි කරනු. නොඇතහෙන පිම්බීම හැකිලිම ගැන කල්පනා කරතොත් කල්පනා කරනවා කියා සිහි කරනු. සිහි කිරීම අමතක වී සිත අන් අතකට හැරුණහොත් අමතක විය අමතක විය යයි දෙතුන් වරක් මෙනෙහි කොට මූල කාරණය සිහි කරන්න පටන් ගනු. පිම්බීම් හැකිලීම් නොඇතහෙන අවස්ථාවලදී ඉරියව්ව හා හැපීම මෙනෙහි කිරීමද හොඳය. හිඳන සිටින නිදන සෑම අවස්ථාවෙම ශරීරයේ යම් කිසිවක හැපී පවතී. වාඩි වී ඉන්නහුගේ කයේ යටපැත්ත අසුනෙහි ගැටෙයි. පිම්බීම හැකිලීම් ප්‍රකට නොවන කල්හි හිඳනවා යයි හිඳිනා ශරීරයේ සිහිකොට හැපීම ප්‍රකටවන තැනකට සිත යොමුකොට හැපෙනවා හැපෙනවා යයි මෙනෙහි කරනු. මෙසේ හිඳිනවා හැපෙනවා හිඳිනවා හැපෙනවා යන ආදීන් ඉරියව්ව හා හැපීම සිහි කිරීම පුරුදු කරගත යුතුය. පිම්බෙනවා හිඳිනවා හැපෙනවා හැකිලෙනවා හිඳිනවා හැපෙනවා යනාදීන් සිහි කිරීමද පුරුදු කරනු. භාවනාවට බැස දින බොහෝ ගණනක් ගත වීමෙන් පසු සමහර විට භාවනාවෙන් ප්‍රයෝජනයක් නොවිය යයි අලස බවක් ඇතිවිය හැකිය. එසේ වුවහොත් අලස වෙමි අලස වෙමි යයි එය සිහි කරනු. මේන් පලක් වේදෝ නොවේදෝ යයි සැක පහළ විය හැකිය. එසේ වුවහොත් සැක ඇති වේ. යයි එය සිහි කරනු. භාවනාවේ දියුණුව ගැන මතු බලාපොරොත්තුද ඇතිවිය හැකිය. එසේ වුවහොත් බලාපොරොත්තු වේය. බලාපොරොත්තු වේය. යයි එය සිහි කරනු. සිහි කරන අරමුණ රූපයක්ද නැතහොත් නාමයක්ද යන ආදී කල්පනා විය හැකිය. එබඳු අවස්ථාවලදී කල්පනා කෙරෙයි. කල්පනා කෙරේ යැයි එය සිහි කරන භාවනාව ගැන කලකිරීමද ඇතිවිය හැකිය. එසේ වුවහොත් කලකිරෙයි. කලකිරෙයි යැයි සිහි කරනු. භාවනාව හොඳ වී නම් සතුට ඇතිවිය හැකිය. එකල්හි සතුටක් සතුටක් යැයි එය සිහි කරනු. මෙසේ වරින් වර ඇතිවන සිත් සියල්ල ඒ ඒ අවස්ථාවලදී සිහි කරමින් අන් සෑම වේලේදීම පිම්බීම ආදී මූල කාරණයන් මෙනෙහි කරනු මොහතකදු හිස්ව ඉක්ම යන්නට ඉඩ නොතබනු නින්දට වැටි ඇති කාලය හැර දවසේ සම්පූර්ණ කාලයම යෝගාවචරයාට වැටහෙන නාම රූප ධර්මවල සිහිය පිහිටවීම වශයෙන් භාවනා කිරීමේ කාලයයි නුවණ මෝරාගිය කල්හි යෝගාවචරයාට නින්දකතු නෝමනා වනු ඇත. මේ සතිපට්ඨාන භාවනාවේ పూర్ව භාග ප්‍රතිපදාවයි.